ඉරිදා උදෑසන ධර්මදේශනාවක් පවත්වීම සඳහායි කටයුතු සූදානම් කරගෙන තියෙන්නේ. අපි මේ සඳහා සූත්‍ර කීපයක් ඉස්සරහින් තියාගත්තා. මීට කලින් අපි පටන් ගත්තා සති සම්පජඤ්ඤ සූත්‍රයෙන්. සතිය සම්පජඤ්ඤයේ එකට එකට එකතු වෙලා කොහොමද දීර්ඝ ගමනක් අපි එක්කගෙන යන්නේ කියන එක ගැන අපි සාහෙන්න සාකච්ඡා කළා. ඊට පස්සේ අපි මාතෘකා වශයෙන් තියාගත්තා අවිජ්ජා සූත්‍රය. ඒකෙදිත් කොහොමද මේ අවිද්‍යාව විවිධාකාර හේතු එහෙම නැත්නම් විවිධ ආහාර නිසා පෝෂණය වෙන්නේ කියන කාරණාව ගැන අපි විශේෂයෙන් මතක් කරගත්තා. ඉතින් මේ කාරණා අනුව අපිට ටිකක් පෙනී ගියා දැන් අපිට මේ අවිද්‍යාවෙන් බේරෙන්න නම් සතිය සම්පජඤ්ඤය දියුණු කරගන්න නම් යම්කිසි ප්‍රතිපදා ප්‍රතිපදාවක නියැලෙන්න අවශ්‍යයි. අන්න ඒ බඳු ප්‍රතිපදාවක් අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක් තමයි දැන් අපි ඉස්සරහට අරගෙන තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාවේ නම කායගත සති සූත්‍රය. එතකොට මේ කායගත සති සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ. මජ්ක්‍ධිම නිකායේ පොත් තුනක් තියෙනවා. ඒකෙන් තුන්වෙනි පොතේ අනුපද වර්ගයේ තමයි කායගත සති සූත්‍රය අපිට හම්බ වෙන්නේ. එතකොට මේ කායගත සති සූත්‍රය දේශනා කරන්න හේතු වෙලා තියෙන්නේ එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලා ජේතවනාරාමේ වැඩ වාසය කරන අතරදී භාගතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. එතෙන්දී උපස්ථාන ශාලාවේ එකතු වෙච්ච ස්වාමින් වහන්සේලා පිරිසක් අතර යම්කිසි කතාවක් ඇති වෙනවා. අච්චරියන් ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංචිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගත සති භාවිතා බහුලී කතා මහප්පලා වුත්තා මහනිසංසාති. ඒ කියන්නේ මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යම්කිසි මේ කායගත සතියක් භාවිතා කිරීම බහුලීකృత කිරීම මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා කියලා එබඳු මාත්‍රකාවක් අරගෙන භාගතුන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් එතකොට ඒ අවස්ථාවේ තමයි භාගතුන් වහන්සේ ඔය පිරිස අතරට පැමිණෙන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ විමසනවා කෙනෙක්ද මහණෙනි මේ මම එන්ට පෙර ආතුව මේ සාකච්ඡා කරමින් හිටියේ කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලා ඒ සාකච්ඡා කරමින් හිටිය මාතෘකාව ගැන යම් සඳහනක් කළාට පස්සේ ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද මේ කතම් භාවිතාච භික්ඛවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මහන්නේ කොයි විදිහට දියුණු කරපු කොයි විදිහට බහුලීකృత කරපු කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ. කියලා ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් ගන්නවා. මේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්න නිවැරදිව කායගත සතියක් වඩන ආකාරය. එතකොට අපිටත් බොහොම වටිනවා මොකද අපිත් මේ ප්‍රතිපදාවක නියැලෙන්න උත්සාහයක් දරන පිරිසක්. එතකොට අපිට මේ බඳු ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේගේ මුවින්ම මේ භික්ෂුන් වහන්සේලාට බොහෝම මුල ඉඳන් සරලව විස්තර කරද්දී ඉතින් අපිටත් මේ ඒබඳු දේශනාවක් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි දැන් පියවරෙන් පියවර මේ සූත්‍රයේ ඉස්සරහට යනවා. කොහොමද මේ භාගතුන් වහන්සේ පෙන්ලා දෙන නිවැරදි කායගත සතිය වඩන්නේ කියලා. එතකොට මේ සූත්‍රයේ භාගතුන් වහන්සේ මුලින්ම පටන් ගන්න තියෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය වඩන ආකාරය දේශනා කරනවා කයට අනුබද්ධව. ඊට පස්සේ ඉරියාපත භාවනාව දේශනා කරනවා ඒකත් කයට අනුබද්ධව. ඊළඟට කය ඇසුරු කරගෙනම සම්පජඤ්ඤය දිනු කරන ආකාරය දේශනා කරනවා. ඊළඟට මේ කය සකස් වෙලා තියෙන කුණප කොටස් 32ක් මුල් කරගෙන කායගත සතිය වඩන ආකාරය විස්තර කරලා දෙනවා. ඊළඟට මේ කය සකස් වෙලා තියෙන ධාතුන් හතරක් මුල් කරගෙන ධාතු මනසිකාරය වඩන ආකාරයත් විස්තර කරලා දෙනවා. ඊළඟට මේ කය මිය ගියාට පස්සේ ඒ කයට අත්වෙන ඉරණම සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් මිය ගිය මලසිරුඩත් ක්‍රමානුකූලව තව තව ජරා ජීර්ණ වෙන ආකාරය සම්බන්ධයෙන් විස්තර කරන නව සීලතික භාවනාව ගැන මේ සූත්‍රය විස්තර කරනවා. ඊටත් අමතරව කයත් මුල් කරගෙන කයට හොඳට දැනෙන ධ්‍යාන වඩන ආකාරය ගැනත් මේ සූත්‍රය විස්තර කරනවා. එතකොට මේ සූත්‍රය සෑහෙන්න අපිට මේ කායානුපස්සනාව සම්බන්ධයෙන් හුඟක් හොඳ පැහැදිලි අදහසක් විස්තර කරලා දෙන සූත්‍රයක්. ඒ වගේමයි භාගතුන් වහන්සේ විවිධ උපමා ගෙන හරපාමින් මේ කායගත සතිය තියෙන වටිනාකම් පෙන්ලා දෙනවා. දැන් කායගත සතිය කියුවහම කායානුපස්සනාවයට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. දැන් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව. එහෙම නැත්නම් කායානුව බලමින් පවත්වන සිහිය ගැන කමඨන් 14ක් එනවා. මේ 14ම මෙතනක් තියෙනවා. ඊට අමතරව තමයි ධ්‍යාන හතර ගැනත් මේ සූත්‍රයේදී අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් අපි ක්‍රමානුකූලව මේ සූත්‍රයේ ගැඹුරට යනකොට අපිට මේකේ යම් යම් විස්තර විභාග දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මේ වෙනකොට සාකච්ඡා කළා ආනාපාන සතිය ගැනත්, ඉරියාපත භාවනාව ගැනත්. ඉතින් මම කෙටියෙන් මතක් කරගත්තොත් දැන් ආනාපාන සතිය වඩනකොට භාගතුන් වහන්සේ පටන් ගන්නෙ ටිකක් ඒකට සුදුසු තැනක් මතක් කළ දීලා තමයි පටන් ගන්නෙ. අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා ඒ කියන්නේ ආනාපාන සතිය ගැන විශේෂයෙන් මතක් කරද්දී ඒ සඳහා සුදුසු තැනක් තෝරගන්න අවශ්‍යයි. මොකද ආනාපාන සතිය නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියන එක බොහොම සූක්ෂම ධර්මතාවක්. ඉතින් ඒ බඳු සූක්ෂම ධර්මතාවක් අපිට එකපාර්ත සිහියට හසු කරගන්න බෑ. අපි ඊට ගැළපෙන සුදුසු පරිසරයක වැඩ වාසය කළේ නැත්තම් තෝරගත්තේ නැත්තම්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා බොහොම නිෂ්කලංක කහක් මුලකට යන්න, එහෙම නැත්තම් ආරණ්‍යයකට යන්න, එහෙමත් නැත්තම් ශූන්‍යාගාරයකට යන්න. ඒ කියන්නේ කවුරුවක්වත් නැති කාගේවත් කරදරයක්, ഘോഷාවක් නැති තැනකට යන්න කියලා කියනවා. ඉතින් අපේ භාවනා වැඩසටහනකදී එහෙම ඒ සියලු දෙනාම එකම අරමුණක එහෙම නැත්නම් එකම අභිලාෂයකින් ඉන්න නිසා ඒ අපිට ඒ ශූන්‍යාගාරයක පසුබිම ලැබෙනවා. අපි S2 පියාගත්තාම අපි තනි වෙනවා. ඒ වගේම අනිත් අයත් තම තමන්ගේ වැඩක් බලා ගන්නවා. අනිත් අයට කිසිම බාධාවක් කරන්නේ නැතුව, සද්ද බන්ධ කරන්නේ නැතුව. ඒතර තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් ගැන වෙහෙසෙන පිරිසක්. ඉතින් එතකොට මේ මට්ටමේදී අපිට පුළුවන් මේ ශූන්‍යාගාරයක තියෙන ඒ පසුබිම සකස් කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නිසීදති පල්ලංකං ආමුජිත්වා. ඒ කියන්නේ හොඳට වාඩි වෙලා පලක් බැඳලා වාඩි වෙලා හොඳට පట్టල වෙලා ඒ වාඩි වෙන ආකාරය ගැන පවා කියනවා. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය කියන්නේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය ඒ ක්‍රියාවලියට හොඳට නිදැල්ලේ සිද්ධ වෙන්න. අපි පුළුවන් උපරිමෙන් සහයෝගය දෙන්න ඕනේ. පුළුවන් උපරිමෙන් අපේ ඉරියව්ව සකස් කරලා සහයෝගය දෙන්න ඕනේ. ඒ නිසා තමයි හොඳට පළක් බැඳලා වාඩි වෙන්න. හොඳට වෙහෙරක් බැඳා වගේ නැත්නම් හුඹහක් බැඳා වගේ පිරමීඩයක් වගේ අපේ කය හොඳට තැම්පත් කරලා තියෙනකොට ඒ වමනා කරන කායික පහසුව සැහැල්ලුව ලැබෙනවා. යම්කිසි කායික සුවයක් තියෙනවා. අන්න ඒ සුවය භුක්ති විඳිමින් ඒ පහසුව භුක්ති විඳින්මින් තමයි දැන් ආනාපාන සතිය කෙනෙක් වඩන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ එතන පටන් ගන්න ඉතාම සරල තැනකින් සතෝ වස්ස සති සතෝ පස්ස සති කියලා. දැන් ඒ කියන්නේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ආස්වාසයක් සිද්ධ වෙනකොට ආස්වාසයේ බව දැනගන්නවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රස්වාසයේ බව දැනගන්නවා. ඒත් අපි මේ සඳහා අපේ අවධානය නාසිකාග්‍රයේ පවත්වන්න ඕනේ. ඒකත් භාගතුන් වහන්සේම කියනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ මුඛ නිමිත්ත ආසන්නේ නැත්නම් නාසිකාග්‍රය ආසන්නේ අපේ සිහිය පවත්වනවා. සිහිය පවත්වනකොට තමයි අපිට එතන ආස්වාසය සිද්ධ වෙන ආකාරය ප්‍රස්වාසය සිද්ධ වෙන ආකාරය දැනගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී ආස්වාසයත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ ප්‍රස්වාසයත් එක්ක පිටතට යන්නෙත් නැහැ. අපි බොහොම සාවධානව නාසිකාග්‍රය ප්‍රදේශයේ අවධානය පවත්වමින් හුස්ම රැල්ල පැමිණෙනකා බලාගෙන ඉන්නවා. සොල්මනේ ඉන්නවා. සාවධානව ඉන්නවා. එතකොට ඒ අපි නැවතිලා ඉන්න තැන ආත්නාශිකාග්‍රය අසල <clears throat> අපි නැවතිලා ඉන්න තැන පසු කරගෙන ඔන්න ආස්වාසයක් ඇතුළට යනවා. අපි එතකොට මෙන්න මේක ආස්වාසයක් කියලා දැනගන්නවා. ඊට පස්සේ අපි නැවතිලා ඉන්න තැන පසු කරගෙන ප්‍රස්වාසයක් එළියට යනවා. එතකොට ආ දැන් සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක් කියලා හොඳට දැනගන්න. එතකොට මේ දෙක වෙන් වෙන් වශයෙන් දැනගන්න. ඉතින් මේක පවා ඉතින් මුලදී ටිකක් අමාරුයි මොකද අපේ හිත මේ අරමුණ ඒ තරම්ම අගය කරන්නේ ඒකේ රසයක් අපේ හිතට දැනෙන්නේ ඒ නිසා අපේ හිත එහෙම හදුවනවා. අතීතයට යනවා, අනාගතයට යනවා. මේ වගේ හිත විවිධාකාර විප්‍රකාර කරනවා. ඉතින් ඒක තව ටිකක් මේ කරන වැඩේට නතු කරගන්න අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ මෙනෙහි කිරීම අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට හිත නතු කරගන්න. දැන් මේ මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ අපිව එකගෙන යනවා සම්පජඤ්ඤය වැඩිම සඳහා. ඒ කියන්නේ මෙතනින් නතර කරන්නේ නැහැ. මෙතනින් සිද්ධ වුණේ ඇත්තටම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට සිහිය පිහිටවීම පමණයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුංචි අභියෝගයක් අපිට දෙනවා. මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එක එක සමාන නෑ. මේවා යම් යම් වෙනස්කම් තියෙනවා. සමහරවිට ආස්වාසය දිග වෙන්න පුළුවන්. ප්‍රස්වාසය කෙටි වෙන්න පුළුවන්. ආස්වාසය එක නාස්පුඩුවකින් ඇතුල් වෙනවා. ප්‍රස්වාසය තවත් නාස්පුඩුවකින් පිට වෙනවා. නැත්නම් ආස්වාසයේ සිසිල් ප්‍රස්වාසයේ උණුසුම් මේ ආදී වශයෙන් යම් යම් වෙනස්කම් මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතර තියෙනවා. දැන් මේ මේ බඳු වෙනස්කම් දැන ගැනීම සඳහා අපි උනන්දු කරනවා. එතකොට යම් යම් වෙනස්කම් යෝගාවචරයට තේරෙනවා නම් එතකොට යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවදී මගේ සිහිය තව ටිකක් තියුණු වෙලා තියෙනවා. ඉස්සෙල්ලා නම් යාන්තම් මේ හුස්ම රැල්ලේ සිහිය පැවැත්වීමක් පමණයි මට කරගන්න පුළුවන් උනේ. නමුත් දැන් මේ ආස්වාසයේ තියෙන සියුම් ලක්ෂණ දැනගන්න මට පුළුවන් වෙලා. ප්‍රස්වාසයේ තියෙන සියුම් ලක්ෂණ දැනගන්න මට පුළුවන් වෙලා. ඊට පස්සේ මේක තවදුරටත් ඒ ඉස්සරහට අරගෙන යනකොට මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර පවා තියෙන වෙනස්කම් දැනගන්න යෝගාචරයට පුළුවන් වෙනවා. ඒ සඳහා බුදුහාමුදුරුවෝ අපි උනන්දු කරනවා. ප්‍රස්වාස දෙකක් අතර තියෙන සියුම් වෙනස්කම් දැනගන්න අපි උනන්දු කරනවා. ඇතැම් වෙලාවට කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් ආස්වාසය දිග වෙන්න පුළුවන්. කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් ආස්වාසය කෙටි වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් දැන් බුදුරජාණන් වහන්සේ මේ සියුම් අරමුණක් දිහා ඊටාම අතිසූක්ෂම අන්දමින් දැනගන්න අපි උනන්දු කරනවා. දැන් මෙන්න මේකෙම තව පැත්තක් තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ සම්පජඤ්ඤය හරහා. සම්පජඤ්ඤ පබ්බය හරහා. දැන් එකාතකින් ආනාපාන සතියේදී අපි අපේ අවධානය ටිකක් නිශ්චලව තියාගෙන ඉන්නේ. <coughs> නාසිකාග්‍රේ ප්‍රදේශයෙන්ම තමයි අපි අවධානය යොදවගෙන ඉන්නේ. නමුත් සම්පජඤ්ඤයේ කොටසදී බුදුරජාන් වහන්සේ අපිව තව ටිකක් ඉස්සරහට අරගෙන යනවා. අපිට පුළුවන් දැන් මේ එදිනෙදා කරන කටයුතු වලට මේ දියුණු කරගන්න සතිය, මේ දියුණු කරගන්න සම්පජඤ්ඤය එකතු කරන්න. අපි එදිනෙදා කටයුතු රාශියක නිරත වෙනවා. අපි හිතමු ඊතර <coughs> දොරක වැඩ වැඩ කරන කෙනෙක් එයා ඒතකොට ගෙදර දොර උයනවා පිහනවා ඒ කටයුතු කරනවා. <clears throat> ඊළඟට අපි හිතමු ගමන් බිමන් යනවා, රාජකාරී කරන කටයුත්තට යනවා, වාහනයක් තියෙනවා නම් ඒක පදවනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අඳිනවා, කනවා බොනවා. ඉතින් নানা ප්‍රකාර වැඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වැඩ කටයුතු වලට අපිට පුළුවන්ද මෙන්න මේ සිහිය එකතු කරන්න. මෙන්න මෙතන තමයි සිහිය එකතු කිරීමත් ඒ වගේම සම්පජඤ්ඤය එකතු කිරීමත් ගැන අපිට දක්ෂ වෙන්න එහෙම නැත්නම් ඒ ගැන උනන්දුවක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. මොකද අපි මේ උනන්දුව ඇති වුණේ නැත්නම් අපි අපේ පැත්තේ මේ උනන්දුව ඇති වුණේ නැත්නම් අපි භාවනා කරන පැයක් නැත්නම් පැය දෙකක් විතරයි අපේ ඒ කටයුත්තේ නිරත වෙන්නේ. අනිත් අනිත් අනිත් මේ කටයුතු වලදී අපි සම්පූර්ණයෙන්ම වෙන ලෝකයක තමයි කටයුතු කරලා තියෙන්නේ. අපි හිතමු අපේ ගමන අබ්බෙමනක් යනවා. එතකොට ඉතින් ඒ කොහෙද අපි යන්නේ කියන එක ගැන එච්චර අවධානයක් නැහැ. ගිහිල්ලා කරන්න තියෙන වැඩේ ගැන කල්පනා කරනවා. අපි හිතමු අපි රාජකාරී කරන තැනට දුම්රියකින් යනවා. ඒතර මේ දුම්රියේ ගමන සමහරට පැයක් පැය එකමාරක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ මුළු දුම්රිය ගමනාගමනයේදීම වෙන වෙන දේවල් ගැන කල්පනා කර කර වටපිට බලබලා නැත්තම් රාජකාරී කරන තැනට ගිහිල්ලා කරන්න තියෙන රාජකාරිය ගැන හිත හිතා සැලසුම් හදා හදා යනවා. ඒතර කය නිකන් ඔහේ යනවා. <clears throat> අපි කියනවා නිකන් ඔටෝ පයිලට් දාලා කියලා. නිකන් ඔහේ කය යනවට යනවා අපි මෙලෝ සිහියකින් නෙමෙයි ඉන්නේ. එහෙම නැත්නම් පුරුද්දට අපි හිතමු දත්ම දිනවා. ඉතින් ඔහේ අපි හිතමු ඒ දත්ම දින තැනකට නැත්නම් අපේ වැසිකිලි කැසිකිලි කරන තැනකට ගිහිල්ලා ඒ වුමනා කරන කටයුත්ත කරගන්නවා. නමුත් කිසිම සිහියක් නැහැ. වෙන ලෝකයක ඉඳලා තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ කරන වැඩේ ගැන කිසිම අවධානයක් නැහැ. නැත්නම් අපි හිතමු අපි ගෙදර අතු ගන්නවා. මිදුල අතු ගන්නවා. ඉතින් ඒ කටයුත්තත් ඔහේ කෙරෙනවා. නමුත් ඒක කරන බව අපි දන්නේ නැහැ. අපි ඉන්නේ වෙන මොනවා හරි අපිට හිතා වැඩගත් කියලා හිතාගත්ත දෙයක් ගැන කල්පනා කර කර. ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කර කර. නැත්තම් වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර අපි හිතනවා මේ අතුගාන වැඩේ ඒ තරම් මට වැදගත් දෙයක් නෙමෙයි. මේක ඔහේ කෙරුණාට කමක් නැහැ කියලා අපි ඒක ඔහේ වෙන්නේ ඉඳහැරලා ඒ ගැන කිසිම අවධානයක් නැතිව අපි වෙන ලෝකයක ඉඳගෙන මේ වැඩේ කරනවා. ඉතින් ඒක නෙමෙයි දැන් බුදුහාමුදුරුව කරන්න කියන්නේ මේ එදිනදා කරන සෑම කටයුත්තක්ම පුළුවන් ද සිහියෙන් කරන්න. ඒ කරන වැඩේට විශේෂ අවධානයක් දීලා. උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුව පටන් ගන්නෙ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. දැන් අපි සමහරවට ඉස්සරහට යනවා. අපිට මොනවා ලියුම්කාරය ඇවිල්ලා මේ සීනුව නාද කරනවා. ඉතින් අපිට ගිහිල්ලා ඔන්න ලියුම ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒ සඳහා ඉස්සරහට යන්න අවශ්‍යයි. දැන් අපි මේක ලියුම ගන්න යනකොට මේ කාගෙන්ද එවලා තියෙන ලියුම නැත්නම් මේ මේ මොනවා වෙලාද දන්නේ නැහැ මේක ඇතුලේ මොනවා තියෙනවද දන්නේ නැහැ මට කාලෙකින් තමයි ලියුමක් ආවේ කීකේ හිත හිතා යනවද එහෙම නැත්නම් දැන් මේ ඉස්සරහට යනවා දැන් මොන්නේ ඉස්සරහට ඇවිදගෙන යනවා කියන මෙන්න මේ ඇවිදින සංඥාව හිතේ තියාගෙන ඇවිදින ආකාරය මනසින් තේරුම් ගනිමින් ඒ ගැන අවධානය යොමු කරමින් අපි ගත ගන්න යනවාද. ඒතර මේ ඉස්සරහට දැන් යන්න අවශ්‍යයි. මේ ඉස්සරහට යන ගමන ඒතර හොඳට සිහියෙන් සෑම පියවරක්ම වැටහීමෙන් අවබෝධයෙන් අපි යනවා නම් අන්න එතකොට මේ ඉස්සරහට යන ගමන ගැන අපිට දැනුවත් වෙන්න පුළුවන්. අවධානය යොමු කරන්න පුළුවන්. සතිමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපි ගිහිල්ලා ලියුම අරගෙන ආපස්සට එනවා. එතකොට මෙන්න මේ ආපස්සට එන ගමන අපිට සිහියෙන් එන්න පුළුවන්. ඒතර මෙන්න මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ කාරණාව අපිට පුළුවන් ද ඉස්සරහට යන ගමනේදී සිහියෙන් යන්න. ආපස්සට එන ගමනේදී සිහියෙන් එන්න. ඉතින් අපිට රාජකාරී කරන කරන තැනට යද්දී සිහියෙන් යන්න අපිට පුළුවන්. රාජකාරී කරලා එද්දී අපිට සිහියෙන් එන්න පුළුවන්ද? එතන මෙන්න මේ කාරණය ගැන අපි ටිකක් අවධානය යොමු කරනවා නම් අපි මේ යනවා එනවා කියන කාරණාවට නැත්නම් ඒ කටයුත්තට එච්චර වැදගත්කමක් දෙන්නේ නැහැ. අපි හිතනවා ඒකේ තරම් වැදගත් නැහැ ඊට වඩා හොඳයි මම කරන්න තියෙන එක ගැන සැලසුම් හදා හදා ඒ කාල පරිච්ඡේදයත් ඒ වැඩේටම යොදලා ඒකනොත් මම ප්‍රයෝජනයක් අරගන්නවා කියලා සමාජලාට අපි හිතනවා. නමුත් අපේ හිත වෙන වෙන දේවල් ගැන කල්පනා කර කර යද්දී අපේ කය ඇවිදිනවා. දැන් මේ ඇවිදින කයට අවධානය යොමු කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එතන සක්මන් භාවනාවක නිරත වෙන්න කියලා තමයි වෙනත් ආකාරකින් කියනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ. අපිට සක්මන් මළුවකටම යන්න අවශ්‍ය නැහැ. එහෙමනම් සක්මන් භාවනාවේ යෙදෙන්න අපි එදින්දා කටයුතු කරද්දී අනේක වාරයක් අපි ඉස්සරහට යනවා. ආපස්සට එනවා. ඉතින් මේ එන යන හැම අවස්ථාවකදීම අපිට පුළුවන් මේ ගමන ගැන සිහියෙන් යන්න එන්න. ඊට පස්සේ අපි තුමු දැන් ඉස්සරහට ගිහිල්ලා එතනින් හැරිලා ආපස්සට එනවා. අන්න ඒ සංධියේදී ඉරියාපත සංධියක් කියලා අපි කියනවා. ඒ ඉරියාපත සංධියේදීත් අපි දැනුවත් වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ඉරියාපත සංධි. මුලක් කාලවට අපේ සිහිය නැත්නම් අපි දියුණු කරගෙන ආපු සතිය කඩලා දානවා. මොකද එතෙන්දී යම් වෙනස්කමක් සිද්ධ කරන්න අවශ්‍යයි. අපි එතෙන්ට ගිහිල්ලා පුංචි කා මේ කටයුත්තක නිරත වෙලා ඔන්න ආපස්සට හැරෙනවා. ඉතින් මේ කටයුත්තේදී සමානවට අපි අර අරගෙන ගිය සතිය එතෙන්දී කැඩලා බිඳලා යනවා. ඉතින් ආයෙත් සතිය සකස් කරගෙන සිහිය එළඹ තියාගෙන එළඹ සිට සිහිය ඇති කරගෙන තමයි ආපස්සට එන්න තියෙන්නේ. නමුත් යෝගාචරයේ ටික ටික මේක දියුණු කරනකොට එයා දක්ෂ වෙනවා අර ඉරියාපත සංධිවලදී මේ සිහිය කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව අඛණ්ඩ සතියක් පවත්වාගෙන ඒ කටයුත්ත නිරත වෙන්න. ඇත්තටම පින්වත්නි අපිට මුලදී මේ වගේ ලොකු උද්‍යෝගයකින් පොඩ්ඩක් වෙහෙස වෙලා මේ සිහිය දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපිට මේ අපි ගාව තියෙන දුර්වල සතිය ප්‍රමාණවත් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ගමන යන්න. අපි ගාව දැනටමත් යම් පමණක සතිමත් බවක් තියෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ. එහෙමනම් අපි මේ තියෙන සතිය තව දියුණු කරලා ගන්න අවශ්‍යයි. ඒ සඳහා ලොකු උනන්දුවක් අපේ පැත්තෙන් ලැබෙන්න අවශ්‍යයි. ඒ වගේම අපිට මේක කරන්න ගියාට ඉතින් නිතරම අමතක වෙනවා. අපි නැවත නැවත මේ වෙන ලෝකවලට යනවා. අතීත මතක සටහන් ඔස්සේ දුවනවා. අනාගත සැලසුම් ඔස්සේ සිහින මවනවා. ඉතින් මේ අතීත අනාගත අන්ත දෙකේ සැරිසරන ගතිය සෑහෙන දුරට අඩු කළා මේ මොහොතේ සිද්ධ වෙන කායික ක්‍රියාකාරකමකට හිත ගන්න සෑහෙන ලොකු උනන්දුවක් අපේ පැත්තෙන් අවශ්‍ය වෙනවා. අපිට නැවත නැවත මතක් කර ගැනීම අවශ්‍ය වෙනවා. නැත්තම් අපේ හිත අමතක කරලා දානවා. අපි ඔහේ නිකන් පුරුද්දට කටයුත්ත කරනවා. කය ඔහේ කටයුත්තේ නිරත වෙනවා. අපි ඉන්නේ වෙන ලෝකයක. ඉතින් නැවත නැවත මේ මනස කායික ක්‍රියාවලියට අරගෙන එන්න නැවත නැවත අපි සිහි කරන්න අවශ්‍යයි. සිහි කැඳවන්න අවශ්‍යයි. ඒ සඳහා විවිධ උපක්‍රම කරන්න අවශ්‍යයි. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි දොර අරිනකොට. ඉතින් අපිට සිහිය නැත්නම් අපි ඔහේ දොර අරිනවා. අපිට පුළුවන් ඕනනම් දොරේ පුංචි සටහනක් ලියලා තියන්න සතිය පවත්වන්න කියලා. එහෙම නැත්නම් අපි හිතමු අපි පොතක් පතක් බලන තැන. අපිට පුළුවන් පුංචි කොළ කෑල්ලක ලියලා මතක් කිරීමක් කරන්න සතිය පවත්වන්න සතිය පිහිටවන්න කියලා පුංචි උපදේශක් ලියලා තියෙනවා. ඉතින් ඒක දකින දකින හැම වාරයක් පාසාම අපි නැවත නැවත මේ ලෝකෙට පැමිණෙනවා. එහෙම නැත්නම් අපි තුමු අපි ගාව ඔරලෝසුවක් තියෙනවා. මේ ඔරලෝසුව ගාව අපි පුංචි කොළ කෑල්ලක ලියලා තියෙනවා සතිය පිහිටවන්න. ඉතින් ඒ ඔරලෝසුව බලන වාරයක් පාසා අපිට ඒත් එක්ක මතක් වෙනවා දැන් සතිය පිහිටවන්න අවශ්‍යයි. එළඹ සිට සිහිය ඇති කරගන්න අවශ්‍යයි කියලා අන්න අපි ආයෙත් මේ ලෝකෙට එනවා. අපි ඉන්නේ වෙන ලෝකෙක මේ වෙන ලෝකෙන් අයින් වෙලා සිහින ලෝකෙන් අයින් වෙලා නැවතත් මේ ප්‍රකෘති සිහිය ඇති කරගන්න අපිට ඒ බඳු සිහි කැඳවීමක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ආරම්භක යුගයේදී මේ සිහිය දියුණු කරන්න පටන් ගත්ත කාලෙදී අන්න ඒ වගේ පුංචි උපක්‍රම මේ පින්වතුන් අනුගමනය කරන්න ඒ හරහා Tamanට පුළුවන් වෙයි නැවත නැවත අපේ හිතට මතක් කරලා දෙන්න මේ සිහිය පිහිටවන්න. එහෙම නැත්නම් අපි මේක අමතක කරලා දානවා. අපි වෙනත් දේවල් වලට මූලිකත්වය දීලා මේ සිහිය පිහිටුවන වැඩේ අමතක කළා දානවා. ඒ නිසා මේ සිහිය පිහිටුවන්න කියලා නැවත නැවත සිහි කැඳවන්න අවශ්‍ය වෙනවා. මතක් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි අන්න නැවත නැවත අපි මේ ලෝකෙට එන්නේ. ප්‍රകൃතියට එන්නේ. ඒතර ප්‍රകൃතියේ වැඩි කාලයක් ඉන්න ඉන්න ඒක පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට අර තරම්ම මතක් කර කර ඉන්න අවශ්‍ය නැහැ. දැන් හිත පොඩ පොඩ පුරුදු වෙනවා සිහියෙන් ඉන්න. ඉතින් ඒ සිහියෙන් ඉන්න පුරුදු කරන විවිධ ක්‍රියාකාරකම් තමයි දැන් මේ කොටසදී ඇත්තටම භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. දැන් මේ ඉදිරියට යාමේදී ආපස්සට යාමේදී සිහිය පිටවන්න කියලා කියනවා. ඊළඟට සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. මේ අත දිග මේ හකුළුවද්දි දිගහරෙද්දි සිහියෙන් ඉන්න කියලා කියනවා. දැන් බලන්න කොයිතරම් බුදුජාණන් වහන්සේ අපිව සූක්ෂමව ප්‍රායෝගිකව මේ කටයුත්තට යොමු කරනවාද කියනවා නම් මේ අතපය හැකිලවීම පවා සිහියෙන් කරන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් අපි කොයි තරම්නම් දවසේ අතපය හකුලවන එක දිගහරින එක කරනවද? ඉතින් අපි මෙලෝ සිහියකින් නෙමෙයිනේ කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. මේ අතපය අකුලවනකොට දිගාරිනකොට ඒ ගැනත් හොඳට සිහියෙන් ඒ කටයුත්ත නිරත වෙන්න. ඊට පස්සේ කියනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. දැන් භික්ෂුන් වහන්සේලාට කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාගේ දෙපඩ සිවුරට තමයි සංඝාටි කියලා කියන්නේ. ඊළඟට එතනම ඉතින් හිතා ගන්න පුළුවන් අනිකුත් ඒ තනිපට සිවුර අඳනේ වගේ සියලුම සිවුරු පොරවනකොට ඒගේ ඒ ගැන සිහියෙන් ඉන්න කියලා මතක් කරනවා. ඊළඟට පාත්‍රය අතට ගන්නකොට පාත්‍රය සෝදනකොට පාත්‍රෙත් එක්ක අපි තුමු දානේ වළඳනකොට මේ හැම කටයුත්තකදීම සිහියෙන් ඉන්න කියලා කියනවා. දැන් මේ පින්වුතුන්ගේ පැත්තෙන් කතා කරනවා නම් මේ පින්වුතුන් ඕන තරම් ඇඳුම් පැළඳුම් අඳිනවා පළඳිනවා. එතකොට මේ ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට අපි ඉන්නේ සිහියෙන්ද? එහෙම නැත්නම් අපි නිකන් ඒක නොසලකා හැරලා ඒවා මේ සරල වැඩ ඒවට මම ඒ තරම් අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. ඒවා ඔහේ පුරුද්දට කිරිද්දෙන් කියලා අපි වෙන දිහාවක් බලාගෙන වෙන දේවල් ගැන අහුම්කම් දීගෙන වෙන දෙයක් ගැන හිත හිතා අපි ඒ කටයුත්තේ නිරත වෙනවා. දැන් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ අපි කතා කරන්නේ ඊටාම සරල අපි එදිනදා ජීවිතේ කරන අතිශය සරල කටයුතු. අපි සාමාන්‍යයෙන් කිසිම වැදගත්කමක් දීපු නැති කටයුතු ඒක අතකින් බලනවා. නමුත් මේවා තමයි අපි වැදගත්කමක් දීලා අපේ අවධානය යොමු කළ යුතු කටයුතු. මොකද මේ තැන්වලදී තමයි අපේ සිහිය එළියට යන්නේ. නැත්නම් අපේ අවධානය ගිලිහෙන්නේ. අපි අසතිමත් වෙන්නේ. ඒතකොට දැන් අපි සතිය පිහිටවන්න අවශ්‍යයි මේ අපි අසතිමත් වෙච්ච කාල පරිච්ඡේද වලදී. දැන් පොඩ පොඩ සිහිය පිහිටවන්න පිහිටවන්න අපිට තේරෙන්න ගන්නවා එක එක කටයුතු වලදී අපිට දැන් ටිකක් සිහිය පිහිටවන්න පුළුවන්. හැබැයි තාමත් යම් යම් අනෙකුත් කටයුතු වලදී අපි ඒ සිහිය නැහැ. අපි මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. වෙන වෙන දේවල් කල්පනා කර කර තමයි මේ කටයුත්තේ නිරත උනේ. ඒක තමන්ට යම්කිසි පොත් ලැබීමක් කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අපි උත්සාහන්ත මේ යුතුයි කොහෙද මම සිහියෙන් නැතිව කටයුතු කළේ? සිහිය නැතිව කටයුතු කළේ කොහෙදද? මොන මොන වැඩ කටයුතු වලදද? කියලා ඔන්න ඊට පස්සේ අපි උත්සාහයත් උත්සාහවත් වෙනවා යම්සි වීරයක් දරනවා. ඒ අපි අසිහියෙන් කරපු කටයුතු වලදීත් සිහියෙන් කටයුතු කිරීම පිණිස. ඉතින් මෙන්න මේ උත්සාහය මෙන්න මේ උද්‍යෝගයේ උනන්දුව අපේ පැත්තෙන් පැමිණිය යුතුයි. එහෙම නැතුව ගුරුවරයෙකුට වැඩිහිටියෙකුට කියන්න කියලා දෙන්න අමාරුයි. මෙන්න මේ මේ කටයුතු කරද්දී සිහිය තිබුණේ නැහැ. ඒ කටයුත්ත සිහියෙන් කරන්න කියලා හැමතිස්සෙම ඇඟිල්ලෙන් ගන්නලා මතක් කරන්න බෑ. අපේ පැත්තෙන් අපි දැනුවත් වෙන්න ඕනේ, අවදියෙන් ඉන්න ඕනේ. කොහෙදද මම අසිහියෙන් කටයුතු කළේ? සිහියෙන් කටයුතු කළේ කොතැනද? කියලා නිකන් අපි පොත් තැබීමක් කරනවා දවසේ අපි තුම අවසාන කාලෙදී. එතකොට මතක් වෙනවා නම් අන්න මේ මේ කටයුතු දැන් මට සිහියෙන් කරන්න පුළුවන්. තවමත් වෙනත් වෙනත් යම් යම් කටයුතු කරද්දී ඒවැය නිරත වෙද්දී මට සිහිය නැහැ. ඒකට අන්න Tamanට බොහොම අවංකව තේරෙනවා නම්. එතකොට අපිට තියෙන්නේ ඒ හිස්තැන් ටික පුරවන්න. අපිට තාමත් සිහිය පිහිටුවා ගන්න අපහසු වෙච්ච, අමාරු වෙච්ච තැන් ටිකෙදිත් සිහිය පිහිටුවා ගන්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ඇඳුම් පැළඳුම් අදිනකොට පළඳිනකොටත් ඒ කරන කටයුත්ත ගැන සිහියෙන් කරන්න. අපි තුමු අපේ කමිසයක් අඳිනවා. ඉතින් කමිසෙ කමිසය අතට ගන්නකොට ඊළඟට ඒ එක අතක් ඇතුල් කරනකොට ඊළඟ අත ඇතුල් කරනකොට ඊළඟට හොඳට කමිස සකස් කරගන්නකොට ඊළඟට බොත්තමෙන් බොත්තම දාගෙන යනකොට අපිට ඒ කටයුත්ත සිහියෙන් කරන්න පුළුවන්. ඉතින් අපි මේවා සාමාන්‍යයෙන් සලකන්නේ නැහැ නේ තරම් වැදගත් කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේ ඊටාම සරල එදිනෙදා කටයුතු වලට තමයි අපිව දැන් මේ යොමු කරලා තියෙන්නේ. මේ එදිනෙදා කටයුතු වලදී සිහිය දිනු කරන ආකාරය තමයි මෙතෙන්ද විස්තර කරලා දෙන්නේ. ඉතින් අපි මේක මේකට වැදගත්කමක් දුන්නේ නැත්නම් අපි හිතනවා මේ භාවනාව කියන්නේ අනිවාර්යයෙන්ම පළඟක් බඳලා වාඩි වෙලා බොහොම නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා කාත් කවුරුවත් නැති තැනකට ගිහිල්ලා කරන වැඩක් කියලා. දැන් එහෙම නෙමෙයි. මේ දිනදා කටයුතු කටයුතු කියලා කියන්නේ අපි ඇතම් වෙලාවට යම් පිරිසක් ඉන්නත් පුළුවන් ඇතම් වෙලාවට අපි තනියෙන් කරන වැඩක් වෙන්නත් පුළුවන් ඒ සෑම කටයුත්තක්ම එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ සිහිය දියුණු කරන ක්‍රියාවලියට උපකාරයක් වශයෙන් පාවිච්චි කරන්න. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්ප්‍රජානකාරී හෝති. ඒ කියන්නේ යම් කිසි කෑමක් කනකොට යමක් අනුභව කරද්දී ඒ ගැන දැනුවත් වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි තුමු දැන් අපේ ආහාර අනුභව කරනවා. කෑම බෙදා ගන්නවා. ඉතින් අපි තුමු වෑංජන් කීපයක් තියෙනවා. ඒවා අපි දකිනවා. ඊළඟට අපේ පිඟාන තියෙනවා නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් පාත්‍රයේ තියෙනවා අපි මේ හැන්දෙන් පොඩ පොඩ බෙදා ගන්නවා බත් බෙදා ගන්නවා ඒ වෑංජන බෙදා ගන්නවා ඉතින් ඒකන දැනුවත්ව ඒ කටයුත්තේ නිරත වෙනවා ඊට පස්සේ අපි කෑම ගන්න ආසනයට පැමිණෙනවා එතන වාඩි වෙනවා ඊට පස්සේ අපි ඒ ආහාර දැන් අනන්න පටන් ගන්නවා ඒ ඒ විවිධාකාර ව්‍යංජන පොඩ පොඩ අරගෙන එකතු කරනවා හොඳට දැන් තමන් ඒ ආහාරයකට අනනවා මිශ්‍ර කරනවා එතකොට තමන්ගේ ඇඟිලි වලට යම් දැනීමක් තියෙනවා සමහරවිට කටටත් කෙලවුණනවා නම් ඒකත් තේරෙනවා ඊට පස්සේ අපි දුව ආහාර පිටක් අරගෙන කනට ඇතුල් කරනවා දැන් ඔන්න ඒකේ සුවඳ ඒකේ රස අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් ඕක හොඳට විකනවා තව තව අපිට මේ තොරතුරු දැනෙන්න පටන් ගන්නවා ඊළාට ඔන්න අපි ආහාර පිට ගිලිනවා එතකොට දැනීමක් විවිධාකාර දැනීම් තියෙනවා ඊළඟට ඊළඟ ආහාර පිට අඬනවා ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ ආහාර ගැනීමේ ක්‍රියාවලිය අතිශය සිහියෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් මොකද හුඟක් වෙලාවට අපි ආහාර ගනිද්දී අද වර්තමාන කාලෙදී නම් අපි එක්ක රූපවාහිනිය දිහා බලාගෙන නැත්නම් ප්‍රවෘත්ති පත්‍රයක් දිහා බලාගෙන නැත්නම් ප්‍රවෘත්ති වලට අහුම්කම් දීගෙන නැත්නම් මොකක් හරි වෙනත් සංගීතයකට අහුම්කම් දීගෙන තවත් තවත් අයත් එක්ක කතා කර කර තමයි ආහාර ගන්න. නමුත් මෙතෙන්දී මේ අපේ ජීවිතේ පවත්වා ගැනීම නිසා අපි දවසට දෙපාරක් තුන් පාරක් කරන මේ කටයුත්ත අපිට පුළුවන් නම් යම්කිසි වැදගත්කමක් දීලා යම් ප්‍රමුඛත්වයක් දීලා වටිනකමක් දීලා බොහොම සිහියෙන් කරන්න. එතකොට අන්න මේ ආහාර ගැනීමේ ක්‍රියාවලිය අපිට පැති කීපයකින් ඉස්සරහට ගන්න පුළුවන් ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒක මේ අපේ ශරීරය පෝෂණය කිරීමක් පමණක් වෙන්නේ නැහැ. අපේ සතිය සම්පජඤ්ඤය පෝෂණය කරන්නත් උදව් වෙනවා. මොකද මෙතන තියෙනවා සෑහෙන ඉරියාපත සංදි. ඒ කියන්නේ ආහාර එකින් එක කොටස කොටස මිශ්‍ර කරද්දී එතන යම් යම් වෙනස්කම් තියෙනවා. ඊට මේ අපි තුමු ව්‍යංජන එකින් එක අරගන්නවා. එතන යම් යම් වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ ඔක්කොම ටික එකතු කරලා ආනනවා. ඒක තව කටයුත්තක්. එතකොට මේ අනපු ආහාර පිඬ කඩට අරගෙන එනවා. ඒක තව කටයුත්තක්. ඊට සුවඳ දැනෙනවා. ඒක තව කටයුත්තක්. ඊට පස්සේ අපි ආහාර පිඬ හපනවා. ඒවා කෙලත් එක්ක මිශ්‍ර වෙනවා. ඒක තවත් කටයුත්තක්. ඒක ගිලිනවා තවත් කටයුත්තක්. මේ විවිධාකාර කටයුතු තමයි පෙළ ගැහිලා තියෙන්නේ. දැන් මෙතන එක කටයුත්තක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කියනවා අපි කෑම කනවා ආහාර අනුභව කරනවා කියලා. නමුත් මේ ක්‍රියාදාමයක් මෙතන තියෙන්නේ. ඉතා පුංචි පුංචි ක්‍රියාදාමයක් මෙතන තියෙන්නේ. ඒතර මේ සෑම පුංචි ක්‍රියාවලියකදීම අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් අන්න අපි කියනවා සම්පජානකාරෝ හොති. සම්පජඤ්ඤය කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ දැන් අර අපි ආනාපාන සතිය ගැන මුලින්ම මතක් කරද්දී මේ පිටුතට මතක ඇති මම කිව්වා ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර තියෙන වෙනස්කම්. ඉතින් අන්නේ වෙනස්කම් හඳුනාගත්ත හිත අන්නේ හැකියාව දැන් අපි මේ ප්‍රායෝගිකව එදිනදා කටයුතු වලට යොදා ගන්නවා. ඒක එතනින් නවත්තලා දාන්නේ නැහැ. ඒක එතනින් අවසන් කරලා දාන්නේ නැහැ. එතෙන්ට පමණක් නෙමෙයි ඒක ප්‍රයෝජනවත් වෙන්නේ. මේ එදිනෙදා කටයුතු කරද්දී අන්න අර කියන ඊටාම සියුම් සියුම් අවස්ථාවන් රසක් අපි පසු කරගෙන යන එක එක ක්‍රියාවලියදී එක එක කටයුත්තේදී දැන් මම කිව්වා වගේ ආහාර ගැනීමේ කටයුත්ත කියන්නේ පුංචි පුංචි ක්‍රියාවලින් රසක් ක්‍රියාකාරකම් රසක් එකිනෙක ආහාර මිශ්‍ර කිරීම අනලා එකට මිශ්‍ර කිරීම, පිලක් කිරීම, කට ඒක අරගෙන ඒම, සුවඳ දැනීම, කටේදී හපා හැපීම, කෙලත් එක්ක මිශ්‍ර කිරීම, ගිලීම මේ ආදී වශයෙන් මේ ක්‍රියාකාරකම් රසක එකතුවක් තමයි මේ ආහාර ගැනීම කියලා කියන්නේ. ඉතින් අපේ සම්පජඤ්ඤය දියුණු වෙනවා නම් අපිට ඔන්න ඔය ක්‍රියාකාරකම් රසම රසම පොඩ පොඩ තේරෙන්න ගන්න. මුලදී ඒ තරම්ම දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් පස්සේ පස්සේ මෙතන තියෙන මේ ක්‍රියාකාරකම් රාශිය අපිට තේරෙන්න ගන්නවා. දැන් අපි සක්මන් භාවනාවක නිරත වුණත් මුලදී ඒ තරම් දෙයක් තේරෙන්නේ නැහැ. නිකාං කකුල වදිනවා විතරයි. වම දකුණ කියලාත් කියනවා. ලොකු දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් පස්සේ පස්සේ වම දකුණ කියන එක නවත්තලත් මේ කටයුත්ත කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒකට ඔන්න තේරෙනවා මෙතන තද ගතියක් විතර නෙවෙයි මෙතන රළු ගතියකුත් තියෙනවා. නැත්තම් සමහර උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, ශිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. මේ වගේ අපිට කලින් නොදකපු විවිධාකාර ලක්ෂණ තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ වගේ තමයි දැන් මේ ආහාර ගැනීමේ ක්‍රියාවලියෙදිත් අපිට මුලින් ඒ තරම් යමක් නොතේරුණාට පස්සේ පස්සේ මේක දියුණු වෙන්න දියුණු වෙන්න සෑහෙන තොරතුරු රසක් අපිට හමු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ තොරතුරු ටික ලැබෙනවා කියලා කියන්නේ අපේ සම්පජඤ්ඤය දියුණු වෙනවා කියන කාරණයයි. එතකොට අපිටම තේරුම් ගන්න පුළුවන් අපේ මේ උත්සාහය හරහා අපේ මේ වීරය හරහා අපි මේ යෙදෙන අභ්‍යාස හරහා කෙතෙක් දුරට අපේ සතිය සම්පජඤ්‍ය දියුණු වෙනවාද කියන එක අපිටම දැනගන්න පුළුවන්. ආයි ගුරුවරයෙක්ගෙන් ගිහිල්ලා අහන්න දෙයක් නැහැ. අපිටම තේරෙනවා කලින්ට වඩා මට මේ ආහාර ගැනීමේ ක්‍රියාවලියේදී හොඳට දැනුවත්ව ඒ ඒ පුංචි පුංචි අවස්ථාවන් ගැන හොඳ අවධානය. ඒ විවිධ ක්‍රියාකාරකම් ගැන හොඳ අවධානය. ඒ සියල්ල දැනගනිමි. කිරීමේ හැකියාව දැන් මට පහළ වෙලා නම් ඒ කියන්නේ දැන් මගේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඊළඟට බුදුහාඳුර කියනවා අසිතේ පීතේ. පීතේ කියන්නේ බොනවා. අපි මොනවා හරි අපි තුමු තේ එකක් බොනවා. ඉතින් තේ එකක් හදාගන්න එපා. අපි තුමු ඔන්න සීනි ටිකක් දානවා, තේ කොළ ටිකක් දානවා. ඒකට උණු වතුර ටිකක් දානවා. දැන් මේක මිශ්‍ර කරනවා. ඊළඟට අපි ඕක මිශ්‍ර වෙලා ඇතිද කියලා නැත්නම් සීනි ඇතිද කියලා පොඩ්ඩක් දිව ගාලා බලනවා. මදි නම් ආයෙ ඔන්න සීනි ටිකක් දානවා. ආයෙත් ඔන්න හැදි ගන්නවා. ඊළඟට ආයෙ ඔන්න පොඩ පොඩ අපි පානය කරනවා. අපිට තේකේ රස්නේ දැනෙනවා. ඒකේ රස දැනෙනවා, කහට රස දැනෙනවා, පැණි රස දැනෙනවා. ඒ අපි පොඩ පොඩ ඒක ගිලිනවා. ඉතින් මේ සෑම පුංචි ක්‍රියාවක්ම මේ යමක් පානය කිරීම කියන මේ කටයුත්තේ තියෙනවා. ඉතින් අපේ අපිට උනන්දුව තියෙනවා නම් අපිට උත්සාහය තියෙනවා නම් අපිට පුළුවන් එතකොට මේ තේක බොන එක බොහොම සිහියෙන් කරගන්න. එහෙම නැත්නම් ඉතින් අපි වෙන කවුරු හරි එක කතා කර කර පත්තරයක් බල බල රූපායනේ බල බල ඔහේ තේ බොනෝ. මේ පෙවෙනවා කියන්න පුළුවන්. බොනවා නෙමෙයි. දැන් මේ කියන්නේ කය ඒ අවස්ථාවේදී තේ එකක් බොනවා නම් අනේ තේ එක බොන එක ගැන හොඳ අවධානයෙන් මේ සියලු කටයුත්තට අවධානය යොමු කරලා ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් අපිට ඒ අපි මුලින් තනි කටයුත්තක් මෙතන තියෙන්නේ කියලා හිතාගත්ත ඒ කටයුත්තේම පුංචි පුංචි කටයුතු රැසක් තේරෙන්න පටන් ගන්නවා. අන්න අපේ සම්පජාඤ්ඤය දිනු වෙනවා. ඊළඟට කියනවා අසිතේ පීතේ කායිතේ සායිතේ. කායිතේ කියන්නේ අපි යම් යම් දේවල් කඩලා කනවා. ඒ කියන්නේ අපි දෙමොන් අපි peer කෑල්ලක්. කඩ කඩා තමයි කන්නේ. අපි දෙමු චොක්ලට් එකක්. ඔන්න අපි කඩ කඩා කනවා. ඉතින් මෙන්න මේ කඩලා කනකොට එතකොටත් ඔන්න අපිට සිහිය දිනු කරන්න පුළුවන්. ඊළඟට අපිට සමහර දේවල් තියෙනවා රස බලන්න. අපි තුමු ඔන්න දැන් මී පැණි ටිකක්. ඒක රස බලනවා. ඒක කනවත් නෙමෙයි, කඩ කඩා කනවත් නෙමෙයි. ඒක රස බලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් ප්‍රායෝගිකව මේ වගේ දේවල් විස්තර කරලා තියෙනවද කියන එක අපිට මේ අනුව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දේශනා කරන්නේ තනිකර ප්‍රායෝගික මාර්ගයක්. නිසා මේ පින්වතුන් හිතන්න එපා මේ භවනා කරනවා කියන එක ඒ භවනා කරන තැනකට විතරක් ගිහිල්ලා ඒ තෝරගත්ත වෙලාවෙදි විතරක් පැයක් හමාරක් කරලා අවසන් කරන්න පුළුවන් එකක් කියලා. මේක අපි උනන්දු වෙන්න ඕනේ අපේ ජීවිතයට එකතු කරගන්න. ප්‍රායෝගිකව මේක වඩන්න අපි උත්සාහන්ත වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් අපිට කවදාවත් මේක කරන්න හම්බෙන්නේ අපි පොඩ්ඩක් විනාඩියක් 10ක් භවනා කළා කියලා. ඒ වමනා කරන ශක්තිය ඇති කරගන්න අමාරුයි. ඒකයි අපි මේ බුදුරජාන් වහන්සේ මතක් කරලා තියෙන මේ සූත්‍ර ඉස්සරහට ගන්නේ කොයිතරම්නම් ප්‍රායෝගිකව භාගතුන් වහන්සේ මේ වැදී විස්තර කළ දෙනවද මේ එදිනදා කරන සාමාන්‍ය කටයුතු වලදී සරල කටයුතු වලදී සිහිය පිහිටුවා ගන්න එක වැදගත් කළා. ඒකට වැදගත්කමක් දීලා ඒ ඒ උනන්දුව, ඒ උත්සාහය අපි ඇති කරගත යුතුයි. එතකොට අපිට මේ නිදහසට කාරණා කියන්න බෑ අපිට වෙලාව නැහැ කියලා. දැන් හුඟක් දෙනෙක් භවනා කරන්නේ කියලා කිව්වහම කියන්නේ අපිට වෙලාව නැහැ. අපිට දහසක් රාජකාරි තියෙනවා. නමුත් මේ මේ කතා කරන්නේ සම්පූර්ණයෙන් රාජකාරි ගැන තමයි. අපි මේ කරන විවිධාකාර කටයුතු වලදී පුළුවන් ද සිහිය ඒකට ඈඳ ගන්න. අපි යම් සිහියකින් ඒක කරනවා. නමුත් ඒකට තව ටිකක් අවධානය යොමු කළා ඒ ඔහේ පුරුද්දට වෙන්න ඉඩ හරින්නේ නැතුව මේ කරන කටයුත්ත ගැන අවධානයෙන් මේ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. ඒක තමයි දැන් උත්සාහන්ත වෙන්නේ. ඊට පස්සේ කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කරන එක කැසිකිලි කරන එක. ඒ කියන්නේ මල පහ ගන්න එක මුත්‍ර කරන එක පවා සිහියෙන් කරන්න කියලා මතක් කරලා දෙනවා. ඉතින් දැන් මේ පින්කට හිතා ගන්න පුළුවන් කොයි තරම්නම් බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව මේ කටයුත්ත විතර කරලා දෙනවද කියන කාරණේ. ඊළඟට කියනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඊළඟට ශයනය කරනකොට, හොඳට නිදි වරනකොට, අවදියෙන් ඉන්නකොට, ඊළඟට කතා කරනකොට, නිශ්ශබ්දව ඉන්නකොට සම්පජානකාරී හොති. දැනුවත් වෙන්න, සිහිය පිහිටවන්න, සම්පජාඤ්ඤය දිනු කරන්න. ඉතින් මේ විදිහට බුදුහාඳුරෝ විස්තර කරන්න විස්තර කරන්න අපිට තේරෙනවා දැන් මේ කතා කරන්නේ තනිකර ප්‍රායෝගික භාවනාවක්. එහෙම නැතුව පොඩ්ඩක් මේ අතපය හකුලවගෙන ඉඳීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. අපි අර කරන භාවනාව සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත කිරීමක්. අපේ ජීවිතයේ ජීවිතයත් එක්ක ඒකාබද්ධ කිරීමක්, සම්බන්ධ කිරීමක්. අන්න එතකොට තමයි මේ භාවනාවේ රසයක් මතුවෙන්න ගන්න. Taman හරියට නිකන් අර නැවත ඉපදුනා වගේ නැවුම් ගතියක් අපේ ජීවිතයට එකතු වෙන්න ගන්න අන්න එතකොට. නැත්තම් අපි හිතුවොත් එහෙම මට භවනා කරන්න තියෙනවා කියලා යම්සි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයක් අපි ඔළුවේ තියාගෙන ඉන්නවා. ඉතින් මේ භවනා කරන කාල පරිච්ඡේදය එනකන් අපි සම්පූර්ණයෙන් අසීයෙන් කටයුතු කරනවා. එහෙම නැත්තම් එහෙට මෙහෙට දුවලා පැනලා ඔය ගහලා බසලා වැඩ ටික කරගෙන යනවා. මොකද භවනා කරන කාලය අපිට දැන් ඔන්න ලඟ වේගෙන එනවා. නමුත් එහෙම නෙමෙයි භවනා කරන කාලේ ලඟ වෙනකන් අසීයෙන් කටයුතු කරන එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ භාවනා කරන කාලේ එනකනුත් අපි දැන් කරන්නේ ආහාර පිළියෙල කරනවා එකනම්. දැන් කරන්නේ අයුදින එකනම්. නැත්තම් දැන් කරන්නේ ඒ භාවනා ආසනය සකස් කරන එකනම්. ඒකත් සිහියෙන් කරන්න පුළුවන්. අන්න ඒක ගැනයි මේ කියන්නේ. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේක මේ බුදුහාඳුරෝ මේ කරපු තනිකර ප්‍රායෝගික පැත්තකින් බලපු දේශනාවක්. මොකද අපි අර යම් කිසි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයේදී පමණක් භාවනා කරනවා අය සතිය දිනු කරනවා අය කියලා කරන්න ගියොත් ඒක අවශ්‍යයි ඒකට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකයි දැන් මේ විස්තර කරමින් යන්නේ කොහොමද ඒ එතනදී තියුණු කරගත්ත එතනදී වඩාගත්ත සතිය පතුරවන්නේ කොහොමද? තව තව වඩා වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි විස්තර කරන්නේ. ඉතින් මේකෙදී තව ටිකක් දැන් මේ සූත්‍රයට අන්තර්ගත කරන්න පුළුවන් දැන් මේක අටුවාවේ තමයි සඳහන් වෙන්නේ. මේ සම්පජඤ්ඤය කියන එක හතර ආකාරයකින් අටුවාවේ විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කොටස් හතරක් හතර හතර ආකාරයකින් අටුවාවේ විස්තර කරලා දෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් මේකට යොදා ගන්න පුළුවන්. දැන් අපි මොකක් හරි කටයුත්තක් කරන්න හිතුනහම ඒ කටයුත්ත සාර්ථක කටයුත්තක්ද මේකෙන් යම්කිසි අර්ථයක් වෙයිද මට නැත්නම් මේක નિરර්ථක කටයුත්තක්ද කියලා යම් විමසීමක් කරන්න කියලා කියනවා. ඉතින් ඒක අතකින් බලනවා මේක සාමාන්‍ය දැනීම. ඒ කියන්නේ අපි ඔහේ ආවට ගියාට හිතට හිතුවිල්ලක් ආපු ගමන් ගිහිල්ලා දුවන්න පනින්න යමකට ඉස්සරහට පනිලා වැඩේ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් පියවරක් පස්සට අරගෙන බලනවා මේ කටයුත්ත කරන්න කිරීම අර්ථවත්ද මේක කළ යුතු දෙයක්ද කියන මේ ඒ ඒකේ අර්ථ සම්පන්න භාවය ගැන හිතලා බලන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක සමන්ට සුදුසුද? ඒ කටයුත්තේ නිරත වෙන්න සුදුසුද? මේක මේ මේ වෙලාවට ගැළපෙන වැඩක්ද? එහෙම නැත්නම් මේ කටයුත්ත මං කරන භාවනාවට මේ යාදෙයිද? මං කරන භාවනාවට ප්‍රයෝජනවත් වෙයිද? එහෙම නැත්නම් මේ වැඩේ කරන්න ගිහිල්ලා මගේ සතිය paludu වෙයිද? උදාහරණයක් වශයෙන් අපි හිතමු තමන්ට හිතෙනවා ඔන්න කොහේ හරි තැනකට යන්න. ඒතර කල්පනා කරලා බලන්න පුළුවන් මේක යා යුතුම ගමනක්ද? අත්‍යවශ්‍යද මෙතනට යන්න? ඊළඟ මේ යන ගමනේදී මට පුළුවන් වේද සිහියෙන් මේ කටයුත්තේ නිරත වෙන්න? මේ කටයුත්ත කරද්දී මට සිහියෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙතන යන්න තියෙන තැන තියෙන ഘോഷාකාරී පරිසරය නිසා මට ඇසුරු කරන්න ලැබෙන පිරිස නිසා මට පරිහානියක් සිද්ධ වෙයිද? කියලා එහෙමනම් පොඩ්ඩක් අර යෝගාවචරයේ ටිකක් තැනට සුදුසු නුවණ යොමු කළා යොදවලා කල්පනා කරලා බලන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට හිතට ආපු පළියට දේවල් කරන්න යන්නේ නැතිව පොඩ්ඩක් විමසුම් නුවණක් යොමු කිරීම තුළින් අන්න යම් යම් බාධා වළක්ව ගන්න පුළුවන් අපිට වෙන්න තියෙන පරිහානිය අඩු කර ගන්න පුළුවන් ඒ වගේම මේ කරන වැඩේ ගැන උනන්දුවකින් උත්සාහයකින් ඒ වගේම ඒ ගැන අවධානයකින් කරන්නත් පුළුවන් දැන් ඊට පස්සේ කියනවා ගෝචර සම්පජඤ්ඤය ඒ කියන්නේ ඒ කරන කටයුත්තේදී අන්න සතර සතිපට්ඨානයට දාලා එක්කෝ කය ගැන සිහිය පිටුවාගෙන ඒ කටයුත්තේ නිරත වෙනවා. ඒ කියන්නේ යම් කටයුත්තක් කරද්දී අපේ කය යම් යම් ආකාරකින් පිහිටනවද? අන්න ඒ පිහිටන පිහිටන ඉරියව්වට එහෙම නැත්නම් ඒ කරන සියුම් සියුම් කටයුත්තට අවධානය යොමු කරගෙන කායනුපස්සනා ශීර්ෂයෙන් අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවේදී මතුවෙන මතුවෙන සැප දුක් උපේක්ෂා වේදනා ගැන අවධානය යොමු කර මේ කටයුත්ත නිරත කර නිරත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කටයුත්ත නිරත වෙනකොට හිත දිහා බලාගෙන. හිතට මොකද වෙන්නේ? අපිට කවුරු හරි එක කතා කරනවා. ඒ කතා කරනකොට අපේ හිත දිහා බලාගෙන අපිට පොඩ්ඩක් කතා කරන එකත් කරන්න පුළුවන්. දැන් ඇත්තටම මේ විස්තර කරලා තියෙන කටයුතු අතරේ මේ සම්පජඤ්ඤ කොටසේ අර බුධාඳුරට අගහරියට තමයි භාසිතේ කියන වචනේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ හිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොතේ. ඒ කියන්නේ තවත් කෙනෙක් එක කතා කරද්දී සිහිය පිහිටවනවා කියන එක පොඩ්ඩක් අමාරුයි. මුලදී ඒක ටිකක් අමාරුයි. අපි තනියෙන් කටයුත්තක් කරනවා වගේ නෙමෙයි. අපි කට මේ කතා කරනකොට තව කෙනෙක් එක්ක අදහස් සුවමාරු කරනකොට සමහරවිට අපි ඒ අපි ඉස්සරහා ඉන්න එක්කෙනා දිහා බලනවා, එයාගේ ඉරියව් දිහා බලනවා, සමහරවිට එයා ගැන කේන්ති යනවා, නැත්නම් එයා ගැන යම්කිසි ඇල්මක් ඇති වෙනවා. සමහරවිට ඒ ඉදිරිපත් කරන කටයුතු ගැන අපේ හිතේ නොසන්සුන්කමක් ඇති වෙනවා. ඒවා මැඩපවත්වන්න හිතෙනවා. අපි එතන ඉස්සරහට පයින්න හදනවා. සමහරවිට අපිට එයා කියන දේවල් ගැන රිදෙනවා. අපි අපි නිකන් නොසලකා හැරිය කියලා හිතෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර දේවල් මේ ඔවුනොවුන් හා sannivedanayedi කතා කිරීමේදී සිද්ධ වෙනවා. ඉතින් මේවා ගැන අපිට දැනුවත්ව ඒ කතාවේ නිරත වෙන්න පුළුවන් නම් අන්න එතන හොඳ චිත්තානුපස්සනාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කතාව යනවා ඒ අතරේ මම පොඩි අවධානයක් තියාගෙන ඉන්නවා මගේ හිත ගැන. ඉතින් මෙතෙන්දී මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒ අනෙක් තැනත්තා කියන වචනවලට මගේ හිත රිදෙනවද? මගේ හිතේ සතුටක් ඇති වෙනවද? මම ඒ කියන වචන මැඩපවත්වන්න හදනවද? ඊට ඉහළින් මං කියන්න හදනවද? මේ කියන දේවල් ගැන මම කියපු වචන මේ ඉදිරිපත් කරපු කාරණා ගැන මට මාන්නයක් ඇති වෙනවද? එහෙම නැත්නම් මගේ අදහස එයා මැඩපැවැත්තුවා කියලා මගේ හිතේ හීනමානයක් ඇති වෙනවද? නැත්නම් මගේ හිතේ සතුටක් ඇති වෙනවද? මේ ආදි වශයෙන් අපිට මේ කතා සංලාපය අතරතුරදී තමන්ගේ හිත දිහා යම් අවධානයක් යොමු කරගෙන ඒ කතාව කරන්න පුළුවන්. ඉතින් එතකොට අන්න චිත්තානුපස්සනාවක මුහුණුවරකින් තමයි එතකොට මෙන්න මේ අවස්ථාවේ සම්පජාන්‍ය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ කියන්නේ දැන් ඔහේ මේ කටයුත්ත වෙන්න ඉබහැරලා මෙලෝ සිහියක් නැතුව අර කලින් කිව්වා වගේ ඔටෝ පයිලට් දාගෙන මේ කටයුතු කරන්නේ නැතුව හොඳට සිහියෙන් සිහිය යොදලා මේ කටයුතු කිරීම තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මේ අපි කතා කරපු මට්ටම අභිබවා ගිහිල්ලා තව ටිකක් ගැඹුරට මේ මේ කටයුත්ත අපි එක්කගෙන යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආහාර අනුභවය. ඉතින් අපිට අපි පටන් ගත්තේ බොහොම සරල සම්මුතියක පිළිදලා. අපිට එතකොට බත් තියෙනවා, වෑංජන් තියෙනවා, එතකොට පිඟාන තියෙනවා, පිඟානට බත් බෙදාගෙන ඒ ඒ වෑංජන යොදාගෙන ඔන්න මම ආහාර ගන්නවා. මෙන්න මේ බඳු සංඥාවකින් තමයි අපි පටන් ගත්තේ. දැන් අපේ සිහිය දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට ඔන්න අපිට ඒ ඒ වෑංජනෙන් ආහාර ටික ටික එකතු කරගන්න හැටි, බත් එක්ක ඒක අනන හැටි, කටට ගේන හැටි, ඊට පස්සේ කටේදී කෙලත් එක්ක මිශ්‍ර වෙන හැටි, රස දැනෙන හැටි, සුවඳ දැනෙන හැටි, ආහාර පිඬ ගිරින හැටි මේ ඔක්කොම තේරෙන්න ගන්නවා. තාමත් ඉතින් අර සත්පුද්ගල සංඥාව තියෙනවා. ඒ වගේමයි ඒ ඒ ආහාර වලට දීපු නම්ගම් ලේබල් ඒ ටික ඔක්කොමත් තියෙනවා. හැබැයි තව තව අපේ සතිය සම්පජඤ්ඤය දිනුනලා එන්න එන්න අපිට අරකේ විස්තර තව තව තේරෙන්න ගන්නවා. තේරෙන්න ගන්නකොට අර අපි දීපු නම්ගම් පොඩ පොඩ දැන් හැලිලා යනවා. මම කියන සංඥාව හැලිලා යනවා. ඒ වෙනුවට දැන් ක්‍රියාකාරකම් රැසක් මේ හරහා මතුවෙනවා. ඒතර ඇඟිලිවල ආහාර තවරෙන හැටි, ඒවැය තියෙන අපිට තෙත ගතියක් දැනෙන හැටි, නැත්තම් යම් යම් ආහාරවල තියෙන උණුසුම දැනෙන හැටි, ඊළඟට ඒ ආහාර මිශ්‍ර කරද්දී අපේ ඇඟිලි චලනය වෙන හැටි, ඒ ඊළඟ නැවත ආහාර පිඬ මේ කටට ගේනකොට එතන තියෙන චලන රාශිය ඊළඟ කටේ දාලා මිශ්‍ර කරනකොට ඒ දැනෙන රසයන් ගිලිනකොට දැනෙන ඒ ඒ දැනීම්. ඒතර මෙන්න මේ වගේ එකෝ එකෝ අපිට මේක ධාතු මනසිකාර මට්ටමකට පවා කිට්ටු කරගන්න පුළුවන්. කියන්නේ දැන් යන්නේ ඊට වඩා වෙනස් පැත්තකින් අර අපි මුලින් සම්මුතියකින් පටන් ගත්ත මේ ක්‍රියාවලියම දැන් ඊයේ ඒ සම්මුතිය අභිභවා ගිහිල්ලා අපි දීපු නම්ගම් අභිභවා ගිහිල්ලා ඊටාම සූක්ෂම මට්ටමේ ධාතු ධාතු ක්‍රියාකාරීත්වයක් වශයෙන් සමහරවිට දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනවල ක්‍රියාකාරීත්වයක් වශයෙන් අපිට මේක දැනගන්න පුළුවන්. නැත්නම් ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් මේක දැනගන්න පුළුවන්. ඉතින් මේ කතා කරන්නේ බොහොම සියුම් මට්ටමක්. ඒ කියන්නේ භාවනාව තව දැන් ගැඹුරකට යනවා. මුලින් පටන් ගත්තේ ඊටාම සරල සම්මුතියක පිළිහිලා වුණාට මේ සම්මුතිය මේ සංකල්ප රාශිය අභිභවා ගිහිල්ලා හිතාසියුම් දැනීම් රාශියක් චලනයේ වීම රාශියක්, රස දැන ගැනීම රාශියක්, උණුසුම සිසිල දැන ගැනීම රාශියක් බවට මේ ක්‍රියාදාමයටපත් වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි මෙන්න මේ අසම්මෝහ සම්පජඤ්ඤය ඊටාම උත්කෘෂ්ඨ මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට අපි මේ එදිනදා කටයුතු වල නිරත වෙනකොට මුලදි තියෙන්නේ අර සාමාන්‍ය සම්මුති මට්ටම. ඒකේ වැරද්දක් නැහැ. එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. හැබැයි අපි මේක මේ බහුලීකృత කරන්න කරන්න වඩා වඩා මේකේ නිරත වෙන්න නිරත වෙන්න ඒ සාමාන්‍ය සම්මුති මට්ටම අභිභවා ගිහිල්ලා ඒක විනිවිද ගිහිල්ලා මෙතන තියෙන හුදු ක්‍රියාකාරකම් රැස අපිට මතුවෙන්න පුළුවන්. ඒ වගේම මෙතන මෙතන සිද්ධ වෙන මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අපිට සමානව වැටහෙන්නත් පුළුවන්. ඒක ඊටාම හොඳයි. දැන් තවත් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ පින්වතුන් සක්මන් භාවනාවේ නිරත වෙනවා නම් මුලදී අපි ගියේ වම දකුණ කියලා. ඒ තාම මේ සරල පුංචි දරුවෙකුට පවා තේරෙන මට්ටමක්. පස්සේ හැබැයි ඒ පුංචි අභ්‍යාසය හරහා අපේ සිහිය පිහිටියට පස්සේ අපිට උනම වම දකුණ කියන්නේ නැතුව ඒ සිහියෙන් එළඹ සිටි සිහියෙන් ඒ කටයුත්තේ නිරත වෙන්න. එතකොට අන්න ඒ කටයුත්තේ නිරත වෙනවා. දැන් හිත පොඩ පොඩ නිශ්ශබ්ද වෙන්න ගන්නවා. අපේ පූර්ණ අවධානය ඒ කරන කටයුත්තට යොමු කරනවා. එතකොට අන්න පාදයේ එසවෙන හැටි, ඉස්සරහට ගෙන යන හැටි, තබන හැටි, තියලා තද කරන හැටි, ඒ දැන්න දැනීම්, ඊළඟ පාදයේ ඒ ඒ කොටසට දැනෙන දැනීම් ඒ වැඩි විවිධාකාර වශයෙන් තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, චලනය වීම, කම්පණය වීම. ඉතින් මේ වගේ අර එතන තියෙන පූර්ණ ක්‍රියාකාරීත්වය ධාතු ලක්ෂණ එහෙම නැත්නම් වේදනා ශීර්ෂයෙන් බලනවා නම් මේක සැප, දුක්, උපේක්ෂා වශයෙන් මේ මතුවෙන්න පුළුවන්. ඔන්න ඔය මට්ටම අපිට මේ එදිනදා කටයුතු වලටත් අරගෙන එන්න පුළුවන්. ඒ සක්මන් භාවනාවක දීර්ඝ කාලයක් නිරත වෙනකොට අපිට පෙනෙනවා නම් යම්කිසි ඒ ඊටාම සූක්ෂම මට්ටමකින් සිද්ධ වෙන යම් ක්‍රියාකාරකම් රසක් අන්න ඒ මට්ටම යම්ස කෙනෙක් හොඳට මේ භාවනාවක නිරත වෙන්න නිරත වෙන්න ඒක බහුලීකృత කරන්න කරන්න අනිකුත් දෙදා කටයුතු වලදී වැටෙන්න පුළුවන් ඒ වගේමයි දැන් සක්මනකදී වුණත් මේ පාදයේ ඔසවන්න චේතනාවක් මුල් වෙන ආකාරය පාදයේ ගෙන යන්න චේතනාවක් මුල් වෙන ආකාරය පාදය තබන්න චේතනාවක් මුල් වෙන ආකාරය. ඒ දේවල් දැනගැනීමේදී චේතනාව මුල් වෙන ආකාරය. අන්න හිත හිත දිහා දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සක්මනක් කෙරෙනවා. හැබැයි දැන් හිත ගැනත් යම් වැටහීමක් තියෙනවා. හිතේ පහළ වෙන ඒ ඒ ලක්ෂණ හඳුනා ගැනීමේ සිත්, ඒ වගේම පාදයේ ඒ ඉස්සර ඉහළට ඔසවන්න ගෙන යන්න තබන්න නැත්නම් ඒ තැන අන්තිම කෙලවරට කියලා හැරෙන්න ඒ තැන්වලදී පහළ වෙන විවිධාකාර පුංචි චේතනා ඒවා පවා Tamanට වැටහෙන්න පුළුවන්. එතකොට අන්න මේ හිතගෙනත් යම් වැටහීමක් ඇති කරගෙනම මේ කටයුත්තේ නිරත වෙන්න පුළුවන්. ඉතින් මේ වගේමයි අනිකුත් කටයුතු. මේ වගේමයි එදිනදා කටයුතු. අපි මේ සාමාන්‍ය සම්මුතිය ඉඳලා පටන් ගත්තට ඒක වඩා වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒකේ අපි නොදකපු පැති විවිධ හොඳ සාරයක් හොඳ ධර්ම සාරයක් මෙතනින් මතක කරගන්න පුළුවන්. ඒ නිසා මේ කටයුතු හතර ගැනත් පුංචි අවධානයක් අපේ හිතේ තියෙන එක වටිනවා. අපි මොහක්ම හෝ වැඩක් කරන්න පටන් ගන්නකොට මේක මේ අර්ථයක් තියෙන වැඩක්ද කියලා පුංචි විමසීමක් කරන්න පුළුවන්. ඔහේ ආවට ගියාට හිතට ආපු පමණින් ඒ කරන්න ඉදිරිපත් වෙන්නේ නැතුව මේක අර්ථවත් වැඩක්ද කියලා හිතලා බලන්න පුළුවන්. ඊළඟට මේ වැඩේ මට සුදුසුද? මේ කාලයට ගැලපෙනවද කියලා අන්න හිතලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ වැඩේ නිරත වෙනකොට හොඳට සතර සතිපට්ඨානයකින් යම් සතිපට්ඨානික පිහිටවාගෙන හිත පිහිටවාගෙන ඒ කටයුතු නිරත වෙන්න පුළුවන්. ඒ වගේමයි තමන්ගේ අවධානයේ සියුම්ම සූක්ෂමව යොදන්න යොදන්න එතන තියෙන සියුම් සියුම් තව තව ක්‍රියාකාරකම් මතුවේවි. මම හැරිලා ගිහිල්ලා ධාතු ලක්ෂණ රසක්, ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් රසක්, එහෙම නැත්නම් ආයතන ක්‍රියාකාරකම් රසක් තමන්ට තේරෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව පැතිරෙන හැටි, විකාශනය වෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම අදහස් කළා එක මේ තව උදාහරණයක් දීලා අද ධර්ම දේශනාව අවසන් කරන්න. මේ භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී නන්ද ස්වාමීන් වහන්සේට බොහොම ප්‍රශංසා කරනවා. දැන් මේ පින්වතුන්ට මතක ඇති නන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ මල්ලි කෙනෙක්. එදා ඒ ගෙට ගෙවදීමේ උත්සවය, විවාහ ගිවිස ගැනීමේ උත්සවය යුවරජකම ලැබීමේ උත්සවය කියන මෙන්න මේ විවිධ උත්සව රසක් තියෙද්දී තමයි බුදුරජාණන් වහන්සේ මේ මාලිගාවට පින්නපාතේ වැඩම කළා පාත්‍රය අතර දීලා මේ එකගෙන එන්නේ මේ විහාරස්ථානයට. ඉතින් තමයි මේ නන්ද ස්වාමීන් වහන්සේ පැවිදි කරගන්නේ. ඉතින් පැවිදි කරගත්තට නන්ද ස්වාමීන් වහන්සේට ඒ තරම් මේ උනන්දුවක් තිබුණේ නැහැ පැවිදි වෙන්න. එයාගේ හිත තිබුණේ අර ලැබෙන්න තිබිච්ච රජකම ගැන මේ ගෙවදින්න හිටියේ මාලිගාව ගැන ඒ වගේම අතිනත ගන්න හිටිය ඒ රූපනන්දාව ගැන ඉතින් එතකොට පස්සේ දැන් මේක තේරුම් අරගත්ත නන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේත් උපක්‍රමශීලීව නන්ද ස්වාමීන් වහන්සේ යොමු කළා භාවනාවට පස්සේ පස්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ පුදුමාකාර කැපවීමකින් තමන්ගේ මහානකම කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ පොඩ පොඩ දැන් මේ නන්ද සාමින් වහන්සේ තුල ඒ ඇතිවෙච්ච ජීවිත පරිවර්තනය ඒ ප්‍රතිපදාවට යොමු වීම බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට අගය කරලා තියෙනවා. එක සූත්‍රයක් එනවා නන්ද සූත්‍රය කියලා අංගුත්තර නිකායේ අටක නිපාතේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අපේ නන්ද සාමින් වහන්සේගේ ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. ಗುಣ විශේෂ හතරක් තියෙනවා. මේ අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් අනිකුත් භික්ෂුන් වහන්සේලාටත් එමත් නැත්නම් අනිකුත් යෝගාවචරයින්ටත් බොහොම ප්‍රයෝජනවත්. කියලා මෙන්න මේ ಗುಣ හතර දේශනා කරනවා. මතු කරලා පෙන්නනවා. පළවෙනි ගුණය පෙන්වන්නේ ඉන්ද්‍රියසු බුත්තද්වාරෝ හෝති. ඒ කියන්නේ යම් කෙසේ කටයුත්තක් කරද්දී හිතලා බලනවලු මේ කටයුත්ත කරන්න ගිහිල්ලා මගේ හිත කෙලෙසෙයිද? කලින් නොතිබිච්ච රාගයක් හිතේ ඇති වෙයිද? කලින් නොතිබිච්ච ලෝභයක් හිතේ ඇති වෙයිද? කලින් නොතිබිච්ච ද්වේෂයක් හිතේ ඇති වෙයිද? කියලා හරි පරිශ්‍රමයේ තමයි හිත ආරක්ෂා කරගෙන මේ කටයුත්තේ නිරත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා න අවිජ්ජා දෝමනස්සා පාපිකා අකුසල ධම්මා අන්වාස්ස විස්සන්තිති. ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඒ කියන්නේ කලින් නොතිබිච්ච යම්කිසි රාගයක්, ද්වේෂයක්, පැටලීමක්, හිතේ විසිරීමක් හිතේ වෙයිදෝ කියලා පුංචි අවධානයකින් තමයි හොඳට හිත ගැන සම්පජඤ්ඤය පවත්වමින් තමයි මේ නන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ. හොඳට මේ ඉන්ද්‍රයන් වහගෙන ඉන්ද්‍රියසු ගුත්තද්දාරෝ හෝති. හොඳට වැසූ පියන් නැතුව එහෙම නැත්නම් ආරක්ෂා සහිතව තමයි කටයුතු කරන්නේ. ඇහෙන් ඇහෙන් යමක් බලනකොට හොඳ ආරක්ෂාකාරීව. කනෙන් යමක් අහනකොට ආරක්ෂාකාරීව. දිවෙන් යමක් රස බලනකොට ආරක්ෂාකාරීව. නාසයෙන් යමක් ආග්‍රහණය කරනකොට ආරක්ෂාකාරීව. කයෙන් යමක් ස්පර්ශ කරනකොට ආරක්ෂාකාරීව. හිතට යම් යම් අරමුණු එනකොට ඒ එන සෑහෙම කිසිම අරමුණකින් හිත කෙලස ගන්න නැතිව මේ ඉන්ද්‍රයන්ගෙන අරමුණු ගන්නකොට හිත කෙලස ගන්න නැතිව ඒ අරමුණු ගනුදෙනුව සිදු කර ගැනීම සඳහා මේ නන්ද ස්වාමීන් වහන්සේ උත්සාහන්ත වෙලා තියෙනවා. මේ මතු කරන එක කාරණාවක්. ඊට පස්සේ කියනවා භෝජනයේසු මත්ඤ්‍යෝ හෝති. ඒ කියන්නේ ආහාර ගන්නකොට ඒකේ මාත්‍රඥතාවය දන්නවා. ඒ කියන්නේ ප්‍රමාණය දන්නවා. Tamanට ගැළපෙන්නේ මොනවද කියලා දන්නවා. දැන් අපි හිතමු යම් කිසි ලෙඩක් දුකක් වැළඳලා තියෙනවා නම් ඒ ලෙඩට සප්පාය ආහාර ගැන දන්නවා. අසප්පාය දේවල් ගන්නෙ නැහැ. නොගැලපෙන දේවල් ගන්නෙ නැහැ. ප්‍රමාණයක් දැනගෙන ගන්නවා. ඒ වගේමයි මේ ආහාර ගන්න කටයුත්තේදී වෙන වෙන දේවල් ගැන හිත හිතා ඒක කරන්නේ නැතිව එහෙම නැත්නම් මේක විනෝදයේ පිණිස, කය තරබාරු කර ගැනීම පිණිස, කය රූපවන්ත කර ගැනීම පිණිස, ලස්සන කර ගැනීම පිණිස මේක මේ ආහාර ගැනීම කරන්නේ නැතිව මේ ආහාර ගන්නෙ ඇයි? මොන හේතුවක් පිණිසද? මොන අර්ථයක් පිණිසද? කියලා හොඳට ඒ ගැන දැනුවත් වෙලා ඒකේ ප්‍රයෝජනය සලකලා ප්‍රමාණය දැනගෙන තමයි ආහාර ගන්නෙ. ඔන්න භෝජනේ මත්ඤ්ඤෝ හෝති. හොඳ අවබෝධයකින් වැටහීමකින් දැන් අපි අද සම්පජාඤ්ඤ කොටසදී කතා කළා. මේ ආහාර ගන්නකොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති කියලා අපි කතා කළා. ඒ කියන්නේ මේ ආහාර ගන්න කටයුත්ත ගැන හොඳ අවධානයෙන් සිහිය පිහිටුවාගෙන අර්ථය තේරුම් අරගෙන තමයි මේ කටයුත්තේ නිරත වෙන්නේ. ඊට පස්සේ කියනවා ජාගරියන් අනියුත්තෝ හෝති. ඒ කියන්නේ උන්වහන්සේ මේ දවස කාල පරිච්ඡේද කිහිපයකට බෙදාගෙන මේ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව නිරන්තරයෙන් වඩලා තියෙනවා. වික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන එහෙම නැත්නම් යෝගාවචරයෙක් ගැන විශේෂයෙන් මේ කටයුත්ත මේ කරලා තියෙන ආකාරය සිහියට යොදා ගන්න පුළුවන් අපිට අපි භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙනවා. එතකොට අපිට ලැබිලා තියෙන කාලසටහන. ඒ කාලසටහනට පුළුවන් තරම් අනුගත වෙලා අපිටම සිහිය දියුණු කරගෙන හිතේ සමාධිය වඩ아가ගෙන ප්‍රඥා දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඒතකොට දැන් මේ ජාගරියන් අනියුත්තෝ හෝති කියන එකේදී නන්ද ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ කොහමද? මුළු දවල් කාලයේම එළිය තියෙන කාල පරිච්ඡේදයෙන්ම හොඳට මේ සක්මනේදී ඉඳගෙන කරන භාවනාවකදී නිරත වෙමින් ඒ ඒ කටයුතු වල අවධානය යොමු කරමින් සම්පජඤ්ඤය පවත්වමින් පුළුවන් තරම් තමන්ගේ හිත නීවරණයන්ගෙන් පිරිසුදු කරලා තියෙනවා. භාගතුන් වහන්සේගේම වචන කියනවා නම් දිවසං සංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තම් පරිශෝධේති ඒ කියන්නේ මේ දවල් කාලයේදී මේ නීවරණයන්ගෙන් මේ සිත පිරිසුදු කර ගැනීම පිණිස මේ සක්මන් කරමින් කටයුතු කරනවා ඉඳගෙන කටයුතු කරනවා අනිකුත් වැඩ කටයුතු වලත් නිරත වෙනවා. එතකොට තමන්ගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ කොහොමද මේ හිත නීවරණයන්ගෙන් පිරිසුදුව පගාගන්නේ? නීවරණ වලට හසු වෙන්නේ නැතුව නීවරණ වලට දාශයක් වෙන්නේ නැතුව මේ හිත පවත්න්නේ කොහොමද? ඒ වගේමයි රාත්‍රියේ මුල් කාල පරිච්ඡේදයත් උන්වහන්සේ මේ විදිහටම කටයුතු කරලා තියෙනවා. ඉතින් රාත්‍රියේ නිදා ගන්න කාල පරිච්ඡේදයේදී හොඳට සිහි ඇතිව නිදා ගන්නවා. අනිත් දවසේ මෙන්න මෙතෙන්දී මම අවදි වෙන්න ඕනේ කියන සනිටුහන් තියාගෙන. ඉතින් උදේ නැගිටලා අර වගේම සක්මනකින් ඉඳගෙන කරන කටයුත්තකින් මේ සීය දියුණු කරන එක, සතිය දියුණු කරගන්න එක, සම්පජඤ්ඤය දියුණු කරගන්න එක, ප්‍රඥාව දියුණු කරගන්න එක කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ අර උන්වහන්සේ දැන් කොයිතරම් තමන්ගේ කයට තමන්ගේ හිතට අවධානය යොමු කළා ඒක දිනු කළා තියෙනවාද කියනවා නම් විදිතාය වේදනා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බච්ඡංග අබ්බත්තං ගච්ඡanti මේ උන්වහන්සේගේ කයේ උන්වහන්සේගේ හිතේ යම් හෝ වේදනාවක් පහළ වෙනවා නම් ඒ ගැන උන්වහන්සේ දන්නවා ඒ වේදනාව දැන් දුර වෙලා යනවා නම් ඒ ගැනත් උන්වහන්සේ දන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ හොඳ අවධානයෙන් ඉන්නේ. කයටම යොමු වෙච්ච අවධානයක්, හිත ගැන තියෙන අවධානයක්. ඒ තමන් වෙතට පැමිණි අවධානය තියෙන්න තියෙන්න එතකොට තමන්ගේ මේ කයේ හෝ හිතේ යම්කිසි වේදනාවක් හටගන්නවා නම් ඒ ගැන දන්නවා. ඒක උන්වහන්සේට නොදන්නවා දැන් හටගන්නේ නැහැ. දැනුවත් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේමයි හිතේ යම්කිසි සංඥාවක් පහළ වෙනවා නම් ඒ සංඥාව ගැනත් දන්නවා. ඒ වගේම හිතේ යම්කිසි සිතුවිල්ලක් විතර්කයක් පහළ වෙනවා නම් ඒ ගැනත් දන්නවා. ඒතර හොඳට තමන් වෙතර නැඹුරු වෙච්ච ජීවිතයක්. නිකන් ඔහේ බාහිරේ දහසකුත් එකක් ඔහේ හොයාගෙන දුවදුවා සොයසා යනවා වෙනුවට හොඳට නම් තමන් එක්ක බොහොම ප්‍රබෝධයෙන් ඉන්න ගතියක්. තමන් එක්කම නැවුම ජීවත් වෙන ගතියක් තමයි මෙතන තියෙන්නේ. දැන් මෙන්න මේ අවස්ථා හතර නැත්නම් මෙන්න මේ ಗುಣ හතර විස්තර කළා භාගතුන් වහන්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඉතින් මේ විදිහට අපිට කටයුතු කරන්න පුළුවන් නම් පින්වත්නි, එතෙන්දී මේ නන්ද ස්වාමීන් වහන්සේ ගැන කියද්දි බුදුහාඳුරෝ කියනවා මේ කෙලෙස් ප්‍රහාණය පිණිස උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙන්න මේ නිසා නන්ද ස්වාමීන් වහන්සේ ශක්තිමත් කියලා කියනවා. උන්වහන්සේට ඒක කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම් කැපවීමක් උනන්දුවක් ඒ ස්වාමීන් වහන්සේ ගාව තිබිලා තියෙනවා. නමුත් මුලදී තිබුණේ නැහැ. මුලදී අර අතහැරලා ආපු මේ ජනපද කල්යාණිය ගැන හිත හිත තමයි හිටියේ. පස්සේ තමයි උපක්‍රමශීලීව උන්වහන්සේව බුදුරජාන් වහන්සේ ප්‍රතිපත්ති මාර්ගයට යොමු කළේ. ඊට පස්සේ අන්න පාර තේරුණාට පස්සේ ඒකේ තියෙන වටිනාකම තේරුණාට පස්සේ උන්වහන්සේ බොහොම කැපවීමෙන් ඒ කටයුතු නිරතලා තියෙනවා. එහෙනම් ඉතින් අපිත් මේ කරුණාකාරණා තේරුම් අරගෙන මේවැය තියෙන වටිනාකම් තේරුම් අරගෙන ප්‍රායෝගිකව මේ ධහම අපේ ජීවිතයට එකතු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් ධෛර්ය දීමක් අද දින ධර්මදේශනාවලුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.